ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි සදහැවත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ තුලින් ඔබට අද මා කියා දෙන්න කල්පනා කළා ජීවිත අවබෝධය පිණිස යම්කිසි කෙනෙක් උත්සාහ දරන්න ඕනේ ඇයි කියන එක ගැන ජීවිත අවබෝධයක් නැති තැන බුද්ධ දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ අවබෝධය නැතිකමට කියන්නේ අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියලා යම්කිසි කෙනෙකුට වචන ඇහෙනකොට කිවිරුද්ධ වචනේ විද්‍යාව කියලා කියනකොට ඔබට ගොඩක් වෙලාවට පින්වත්නි බාහිර විෂයක් හැටියට අපි ඉගෙන ගන්න සයන්ස් කියන විෂය මතක් වෙයි. නමුත් මෙතන විද්‍යාව සහ අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? අවබෝධයට කිව්ව විද්‍යාව අනවබෝධය තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අවබෝධය කියලා කියන්නේ ජීවිතය ගැන තියෙන අවබෝධය. ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ. සත්‍ය අවබෝධය. මේ ලෝකේ යම්කිසි පවතින සත්‍යක් තියෙනවා. ආන්ගේ ලෝකේ පවතින යථා ස්වභාවය යම්කිසි කෙනෙකුට වටහා ගන්න පුළුවන් නම් ඒකට කියනවා සත්‍ය අවබෝධය කියලා. ඒ වැටහෙන්න වැටහෙන්න එයාට වෙන්නේ මොකද්ද? ඒ ගැන අපි තේරුම් ගන්නට ඕනේ. මේ කාරණාව තේරුම් ගන්න ඔබට අද මම කියලා දෙන්න හිතුවේ අඳුර සහ ආලෝකය අතර අපිට තේරුම් ගන්න තියෙන කාරණයක්. බලන්න ඔබ හොඳට හිතලා පින්වත්නි. අඳුරයි ආලෝකයයි කියන දෙක හරි පුදුම දෙකක්. ඒ දෙකෙන් එකක්වත් අපිට අල්ලන්න පුළුවන් ඒවා නෙමෙයි. අඳුර අල්ලන්නත් බෑ ආලෝකය අල්ලන්නත් බෑ. අපිට අඳුර පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා මේක අඳුරක්. එතකොට ආලෝකය කියන දේ පින්වත්නි හරි පුදුම දෙයක්. ඒ තමයි අඳුර නැති කරන්න තියෙන දේ තමයි ආලෝකය කියලා කියන්නේ. යම් කිසි තැනක නොපෙනෙන දේ පේන්න ගත්තට පස්සේ ඒ නොපෙනෙන අඳුර පේන්න ගත්තට පස්සේ ඒකට කියන්නේ ආලෝකය කියලා. තව විදිහකට හිතුවොත් එහෙම පින්වත්නි අඳුර අපිට අයින් කරන්න ඕනේ කියලා ඒ සාමාන්‍යයෙන් හිතමු යම් කිසි භාණ්ඩයක් තියෙන ඒ භාණ්ඩය අයින් කරන්න නම් අපිට ඒක උස්සලා පැත්තකින් තියන්න පුළුවන්. අපි භාණ්ඩය උස්සලා විසි කරලා දාන්න පුළුවන්. හැබැයි අඳුර කියන එක එහෙම උස්සලා විසි කරන්න අයින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අඳුර කියන එක අයින් කරන්න නම් කරන්න පුළුවන් දේ අඳුර අයින් කිරීම නෙමෙයි ආලෝකය අරගෙන එීමයි. ආලෝකේ ගෙනාවට පස්සේ අඳුර නැති කරන්න ඕනේ කියලා තව උත්සාහයක් දරන්න ඕන වෙන්නේ නැහැ. ආලෝකේ නිකම්ම ඇති වුණා නම් අඳුර නිකම්ම නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පින්වත්නි මේ ආලෝකයටයි අඳුරටයි අපූර්ව උපමා දෙකක් වදාළා. මේ උපමා දෙක අපි දන්නවා ප්‍රඥාවට ආලෝකී කිව්වා. එනිසා අපි කියනවා ප්‍රඥාලෝකය කියලා. අවිද්‍යාවට කිව්වේ මොකද්ද? අඳුර කියලා. අවිද්‍යා අන්ධකාරය කියලා අපි කියන්නේ ඒකයි. ඒක නිකන් අන්ධකාරයක් නෙමෙයි ඝන අන්ධකාරයක් කිව්වා. අවිද්‍යා ඝන අඳුරක් කිව්වා. ඝන අඳුර කියන එකේ කිසිවක් පේන්නේ නැහැ අපිට. සාමාන්‍ය අඳුරක් නම් යම් කිසි දෙයක් ලාවට පේන්න පුළුවන්. එතකොට ඝන අඳුරකදී කිසිවක් පේන්නේ නැහැ වගේ පින්වත්නි අවිද්‍යාව නම් වූ අනවබෝධය තුල ඉන්න තාක්කල් කිසිවක් දැකීමේ හැකියාවක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය තුලින් ඔබට තේරෙන්න ඕනේ ප්‍රඥා ලෝකය සහ අවිද්‍යා අන්ධකාරය කියන දෙකේ යම් වෙනසක් තියෙනවා. ඒ වෙනස එකක් නැසීමට ඇති කරගන්නා වූ එකක් තමයි අනිත් එක. මේ ගැන ඔබට කියන්න ඕනේ ප්‍රධානම හේතුව තමයි පින්වත්නි වර්තමානයේ බොහෝමයක් දෙනාට මේ ධර්මය ඇහෙනකොට ඒ ධර්මයේ තුල කතා වෙනෝනේ දැන් තණ්හාවෙන් මිදෙන්න ඕනේ. තණ්හාව සසරේ යන්න හේතුව, තණ්හාව දුක හටගන්න හේතුව, තණ්හාවෙන්ද මේ ඇති වෙන උපාදාන කියන බැඳීම් දුකට හේතුවක්. මේ බැඳීම් අත්හරින්න ඕනේ, බැඳීම් නවත්ත ගන්න ඕනේ. බැඳීම් එපා. ධර්මයේ හැසිරෙන කෙනාට බැඳීම් වලින් වැළකීලා ඉන්න ඕනේ. දැන් මේ වගේ දේශන අපිට නිතර ඇහෙනකොට දහමට හිත නැමෙන කෙනා මොකද කරන්නේ? බැඳීම කෙරෙහි තියෙන අකමැත්තට. ඒ අය උත්සාහ කරනවා බැඳීම් වලින් ඉවත් වෙන්න කියලා. බැඳීම් අත්හරින්න කියලා. ඒ උත්සාහයේ ප්‍රතිඵල වෙන්නේ මොකද්ද? සමහර විට දරුවන් සහිත අම්මා කෙනෙක් දරුවන්ගෙන් ඈත් වෙනවා. ඒ වගේම සමහරලාට අපිට පේනවා සමහර දරුවෝ අම්මා තාත්තගෙන් ඈත් වෙලා ඒගොල්ලෝ අරණ්‍යගත වෙනවා. මේක කරන්න ඕනේ. නෑ කියනව නෙමෙයි. ඒක කරන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමේ වර්ධවා ගත්තොත් එහෙම එයාට ධර්ම මාර්ගේ වර්ධිනවා. සමහරලාට ස්වාමියා බිරිඳකින් ඈත් වෙනවා බැඳීම් වලින් ඈත් වෙන්න ඕන කියලා. සමහරලාට බිරිඳ ස්වාමියාගෙන් ඈත් වෙනවා බැඳීම් වලින් ඈත් වෙන්න ඕන කියලා. මේ වගේ බැඳීම් වලින් ඈත් වෙන්න තමන් ඇසුරු කරන පුද්ගලයන් අයින් කරනකොට තමන් පාවිච්චි කරන වස්තු අයින් කරනකොට සමහරවිට අපි දන්නවා මේවට ඔක්කොටම බැඳෙනවා කියලා. තමන්ගේ අතේ තියෙන ධන ධාන්‍ය, රන් රිදී, මුතුමැණි මේ ආදී වස්තු භෝග සම්පත් සියල්ල ටික ටික ඈත් කරනවා බැඳීම් වලින් නිදහස් වෙන්න කියලා. මේව මහා කරදරයක් කියලා. මේ විදිහට බැඳීම් වලින් නිදහස් වෙන්න කියලා මේවා ඈත් කිරීම ඔබ හිතන්නේ තණ්හාවෙන් උපාදාන කියන බැඳීමෙන් මිදෙන්න පුළුවන් කියලාද? පින්වත්නි ගැන හොඳින් හිතන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ තණ්හාව දුකට හේතුවක් බව වදාලා ඇත්තයි. ඒතර තණ්හාව ප්‍රහාණය කරන්න ඕනේ කියලා කිව්වේ දෙවනි ආර්ය සත්‍යනේ. ඒතර දෙවනි ආර්ය සත්‍ය අපිට මාර්ගය කරගන්න යන නරකයි. දෙවනි ආර්ය සත්‍ය දුක හටගන්න හේතුව හැටියට පෙන්වුවට ඒක තණ්හාව නිසා දුක හටගන්නවා කියලා කිව්වට අපි අමතක කරන්න නරකයි අපි කරන්න ඕන දේ තියෙන්නේ හතරවෙනි ආර්ය සත්‍යය. ඒක තමයි මාර්ගය ප්‍රගුණ කරන්න තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය. දුක නැති කරන්න තියෙන වැඩපිළිවෙල එය මිසක් තණ්හාව නැති කරන උත්සාහය නෙමෙයි. කියන්නේ තණ්හාව නැති කරන්න කියලා ඔබ ඒවා ඈත් කිරීම නෙමෙයි කළ යුතු දේ. මේක අවබෝධයෙන් කරන එක. අනිත් පැත්තෙන් ඔබ මෙහෙම හිතන්න පින්වත්නි, තණ්හාව ඇති වෙච්ච තැන තණ්හාව ඇති වෙන හේතුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා බොහෝම එක විස්තර කරනවා අවිජ්ජාය නියුතෝ ලෝකෝ අවිද්‍යාවෙන් වෙහිච්ච ලෝකයක් කියව මේක. තව සමහර දේශනාවලදී වදාලා අවිජ්ජා නීවරණාන අවිද්‍යාවෙන් වැහිලා තණ්හා සංයෝජනාන තණ්හාවෙන් බැඳිලා ඉක්ව මේ සත්‍යයන් වාසය කරන්නේ. දෙවියන් මිනිසුන් වාසය කරන්නේ. එතකොට අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා කියලා කියනකොට මෙතනදී මේ කාරණා දෙකේ මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද? අවිද්‍යාව ගැන. අවිද්‍යාව කියන අනවබෝධයෙන් වැහුණට පස්සේ කිව්වා තණ්හාව කියන ඒ බන්ධණයට බැඳෙන්නේ. එහෙනම් තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ මොකක් නැත්තඳ? අවිද්‍යාව නැත්තම්. එතකොට පින්වත්නි අවිද්‍යාව සහ තණ්හාව කියන දෙකේ කා වෙනස තේරුම් ගත්තොත් ඔබට පුළුවන් වෙනවා තණ්හාව නැති කිරීමට නම් මං කුමක්ද නැති කරන්න ඕනේ කියලා තේරෙන්න ඕනේ. අපි ඔබට මීට පෙරත් මතක් කරලා තියෙනවා මේ අපූර්ව උපමාව මම මේ වෙලාවේ මේ දේශනෙටත් ಉಪකාරී වෙන හින්දා ඒක න සිහිපත් කරන්නම්. තරුණයෝ දෙන්නෙකුට දවසක් හිතනවා පින්වත්නි මේ හඳ පායලා තියෙන හොඳ රාත්‍රියක උරුපදින්න. ඊට පස්සේ මේ තරුණයෝ දෙන්න මොකද කරන්නේ? ගංගාවක් ළඟට ගිහිල්ලා රෑ කළුවර වැටිගෙන එනකොට මේ දෙන්න වෙරළේ වාඩි වෙලා මත්පැන් බෝතලයක් ගෙනලා හොඳට සප්පායම් වෙනවා. දැන් මේ දෙන්න ඒ මත් වතුර අරගෙන හොඳටම වෙරි මතේ වැනි වැනි දැන් ඔරුවට නගිනවා. දැන් මේගොල්ලන්ගේ අදහස අරමුණ මොකද්ද? එළි වෙනකන් රෑ පුරාම ඔරුපදින්න. එතකොට ගඟ දිගේ එළි වෙනකන් රාත්‍රිය පුරාම ඔරුපදින්න උවමනාවෙන් හඳ එළියේ අපි සින්දු කිය කිය ඔරු පදිමු කියලා බොහොම කැමැත්තෙන් මේ දෙන ඔරුවට නැගලා හබල් දෙකත් අතට අරගෙන ඔරුව පදින්න පටන් ගන්නවා. ඔබ හිතන්නේ මේගොල්ලෝ මගදී ගිලෙයිද? එහෙම නැත්නම් එළි වෙනකොට කොහෙ ගිහිල්ලා නවතීද? සමහර විට ඔබට හිතෙන්න පුළුවන් බෙරි මතේ නිසා මුහුදටම යන්නත් පුළුවන් කියලා. අපි හොයලා බලමු මේගොල්ලෝ ගඟ දිගේ කොච්චර දුරක් ගිහිල්ලා කොහාටද ගියේ මැද්ද ගිලුණාද මොකද උනේ කියලා. වෙරි මතේ හොඳටම සින්දු කිය කිය වැනි වැනි ඔරුව පැදගෙන යනකොට පින්වත්නි එලි වෙනකාම දාඩිය දාගෙන ඔරුව පදිනවා. ඒතර ඔරු පැදලා පැදලා අන්තිමට උදේ වෙනකොට ගොඩාක් වෙරි හිඳිලා මේගොල්ලෝ බැලුවා කොහෙද දැන් ඉන්නේ කියලා. බලනකොට පුදුමයි පින්වත්නි අර ඔරුවට නැග්ග තැනමයි චුට්ටක්වත් එහාට ගිහිල්ලා නැහැ. ඔය බලනකොට කඹේ ලෙහලා නැහැ. අන්න එතකොට බලන්න හිතලා මේ කඹේ ලෙව්වේ නැති නිසා ඔරුව කොච්චර පදින්න උත්සාහ කරත් ඒගොල්ලන්ට එක එක තැන දැඟලිල්ලක් විතරයි තිබුණේ. ඒගොල්ලෝ ඔරුව පදිනවා කියලා සින්දු කිය කිය එක තැන හබල් ගහනකොට හොඳ බුද්ධිමත් කෙනෙක් ඇවිල්ලා බලාගෙන හිටියනම් මේ උන්හැල මොකද්ද කරන්න කියලා hina යනවා. ඒ අර සෑහෙන වෙහෙස දරාගෙන දාඩිය දාගෙන උරුපදිනවා නම් පින්වත්නි මේ එක තැනකට වෙලා එතකොට ඒ දඟලන දැඟලිල්ල ගැන අනුකම්පාවක් ඇති වෙනවා බාහිර ඉඳලා බලාගෙන ඉන්න කෙනෙකුට. ඉතින් ඒ වගේ දැන් මේ පුද්ගලයා දෙන්නාගේ Tamanට අවශ්‍ය වෙච්ච සතුට හරියට විඳින්න ඇයි මොකද්ද බාධා කළේ? මත්වීමයි, ඒ කියන්නේ වෙරිමතයි, හම්බෙයි. ඔන්න ඔය දෙක තමයි බාධා කළේ. මේ වෙරිමත කියන එක ඔබ දකින්න අවිද්‍යාව හැටියට. අවිද්‍යාවෙන් වැහිලා තියෙන තාක්කල් තණ්හාවෙන් බැඳිලා තියෙනවායි කියුවා. ඒකයි අවිජ්ජා නීවරණානම් තණ්හා සංයෝජනානම් කියලා කිව්වේ. එහෙනම් පින්වත්නි මේකෙදී ඔබ විමසන්න වෙරිමත නොතිබුණා නම් හඹේ ওই විදිහට ගැට ගහගෙන එළි වෙනකන් දඟලන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලන්ට අමතක වෙලා හෝ හබල් ගැහුවත් තග්ගල පේනවා කඹේ බැඳලා ඒ නිසා ඔරුව යන්නේ නැහැ කියලා. වෙරිමතේ ඉන්න නිසා එහෙම පේන්නේ නැහැ ඒගොල්ලෝ වෙනම ලෝකෙක. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ යනවා කියලා. එතකොට මේ කඹේ බැඳෙන්න ප්‍රධානම හේතුව කඹෙන් ගැලවෙන්න බැරි වුණ ප්‍රධානම හේතුව මොකද්ද? වෙරි මතයි. ඒතර වෙරි මතේ කඹේ ලෙහන්න ගියත් සමහරට වෙනේව ලෙහලෙහිදී ඒ කඹේ ලියා ගන්නත් බැරි වෙන්න පුළුවන් වෙන තැන්වල අතපතක ගායිදී. මේ විදිහට පින්වත්නි තමන්ට කඹේ බැඳෙන්න හේතුව වෙරිමත කියන එක තේරුම් ගන්න ඕනේ. තණ්හාව කඹේ නම් තණ්හාවෙන් බැඳෙන්න හේතුව වෙන මොකක්වත් නෙමෙයි අවිද්‍යාව කියන අනවබෝධයෙන් වැහිලා හින්දා. අනවබෝධයෙන් අපි වැහිලා ඉන්න තාක්කල් අපිට මේ ලෝකේ කරන්න මොකද්ද කියන්නේ මොකද්ද අපි හිතන්න ඕනේ මොකද්ද මේ මුකුත් තේරෙන්නේ නැහැ. ඒ නොතේරෙනකමම තමයි දුකට හේතු වෙලා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මයේ තුලින් අපිට තේරෙන එක දෙයක්. තණ්හාව කියන එක පටිච්ච සමුප්පාදේ කොයි හරියද තියෙන්නේ? දැන් ඔබ හොඳින් විමසන්න පටිච්චසමුප්පාදේ අංග ටික බැලුවොත් එකින් එක අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා කියුවා. සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූපම්. නාම රූප පත්‍ය සලායතන. සලායතන පත්‍ය පස්සෝ. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. පටන් ගත්තේ අවිද්‍යාවෙන් දැන් මෙතෙන්ටදී තණ්හාව. ඊට පස්සේ තණ්හාපච්චය උපාදානං, උපාදානපච්චය භවෝ, භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ ආදී සමස්ත දුක ගැන කතා කළා. බලන්න පින්වත්නි, දැන් මේ කාරණාවේදී අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ තණ්හාවද මුලින් තියෙන අවිද්‍යාවද? අවිද්‍යාපච්චය සංඛාරා ආදී වශයෙන් එනකොට තණ්හාව හම්බෙන්නේ අපිට මැදදී. මුලින්ම තියෙන්නේ තණ්හාව නෙමේ එහෙනම් අවිද්‍යාවයි. තණ්හාව දුකට හේතු වෙච්ච බව ඇත්තයි. හැබැයි තණ්හාවට පෙර එහෙනම් මූලික වෙලා තියෙන අවිද්‍යාවයි කියලා තේරුම් ගන්න ඕනේ. එතකොට ඔබ ධර්මය අහනකොට පින්වත්නි බැඳීම් නිසා දුක හට ගන්නවා, ඇලීම නිසා දුක හට ගන්නවා කියලා ඇහුණා කියලා ඔබ ගෙදර ගිහිලා કૃතිම විදියට දරුවන්ගෙන් ඈත් වෙන්න, ස්වාමියාගෙන් බිරිඳගෙන් පාවිච්චි කරන රන් රිදී මුතුමැණික් ආදීන් ඈත් වෙන්න ගන්න උත්සාහය නිවන් මගට උපකාරයක් වෙන එකක් නෙමෙයි. එතකොට ඔබ කළ යුත්තේ මොකද්ද? පරිහරණය කරන දේ ඉවත් කිරීමට නෙමෙයි ඔළුව තුල තියෙන අනවබෝධය ඉවත් කරන්නයි උත්සාහ කරන්න ඕනේ. අනවබෝධය ඉවත් කරලා අවබෝධය තියෙනකොට පින්වත්නි, ඒ පරිහරණය කරන දේම පරිහරණය කරන්න පුළුවන් සංහාවකින් තොරව. සංහාවකින් තොරව පරිහරණය කරන්න බැරි නම් බුදු කෙනෙකුට රහතන් වහන්සේලාට පිරිනිවන් පානතුරු මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. ඇයි හේතුව? තණ්හාව නැතුව මේ ලෝකේ බඩු බාණ්ඩ කිසිවක් පරිහරණය කරන්න බෑ කියලා ඔබට හිතෙනවනම් උන්වහන්සේලා හොඳට සුවසේ වාසය කළා. ඒ සුවය හැදුනේ එහෙනම් තණ්හාව දුරු කළේ වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඒවෙන් કૃත්‍රිම විදියට ඉවත් වෙලා නෙමෙයි. මොකක් හින්දාද? අවිද්‍යාව දුරු කරපු හින්දා. මේ අවිද්‍යාව කියන ඝන අඳුරක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ ඇයි? අනවබෝධය අවිද්‍යාවක ස්වභාවය තමයි පින්වත්නි අනවබෝධය කියලා කිව්වේ ඇයි? කලවරයිනේ. එතකොට කලවර තැන තියෙන දේ පේන්නේ නැහැ වගේ අනවබෝධය තියෙන තාක්කල් කිසිවක් තේරෙන්නේ නැහැ. අන්න ඒක තමයි මේකේ බැඳෙන්න හේතුව. අපි මේක හොඳ හැටි තේරුම් ගනිමු මේ විදිහේ උපමාවකින්. ඔබ හිතන්න යම් කිසි කෙනෙකුට එයාගේ යාළුවෙක් ත්‍යාගයක් දෙනවා. අපි හිතමු එයාගේ උපන්දිනේට යම් කිසි විශේෂ අවස්ථාවකදී බොහොම වටිනා ත්‍යාගයක් දෙනවා. බොහොම වටිනා ත්‍යාගයක් දෙනවා. මේ ත්‍යාගයේ රත්තරන් මාලයක්. අපි හිතමු මේ මාලේ රත්තරන් 24 එකක් කියලා කියලා තියෙනවා. දැන් රත්තරන් 24 කියලා දැනගත්තට පස්සේ කියන්නේ මේ පූජ පරිත්‍යාගය කරපු කෙනාගෙන් දැනගත්තට පස්සේ මේ මාලේ ලැබපු කෙනා උත්සාහ කරනවා මේ මාලේ රකින්න. ඒතර මෙයා සමහරලාට පින්වත්නි මගුල් ගෙදරකටවත් මේ මාලේ පාවිච්චි කරන්නේ නැහැ. මොකද හේතුව මේ මාලේ එයාට සමහරට සොරුන්ගෙන් විවිධාකාර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න නම් මේක පරිස්සම් කරන්න වෙනවා. හේතුව මේක වටින හින්දා. එතකොට මෙයා මේක ආරක්ෂිත තැනක අරන් තියලා තිබුණම දවසක් මෙයාට මාලේ වුමනා වෙලා හොයනකොට මාලේ නෑ. ඒතර මෙයාට දැන් හිතේ ඇති වෙන මහ පුදුමාකාර දුකක් පීඩාවක්. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ මාලේ සොයාගන්න කතා කරන බොහෝ දෙනෙකුට නිවැසියන්ට හිතවතුන්ට කතා කර කර අහනවා නිවසේ ඉඳලා මේ නිවසේ නැති වෙච්ච මාලේ ගැන ගෙදර හැමෝගෙම කතා කර කර අහන ඔයගොල්ලෝ දැක්කද මේ මාළේ? ඉතින් හැමෝගෙම අහන්නේ පුදුමාකාර හිතේ පීඩාවකින් අනේ ඉක්මනට හමු වේවා කියන හැඟීමෙන්. අපි හිතමු පින්වත්නි ওই විදිහට දුකසේ මාළේ හොයද්දි හොයද්දි කොහේ හරි තිබිලා හම්බ වෙනවා. මාළේ හම්බුනාට පස්සේ පුදුමාකාර සතුටක් තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙනම් මේ මාළේ පරිස්සම් කරනකොට ආරක්ෂා කරනකොට ඔයා ওই මාළේට වැඩිය බැඳෙන්න එපා. ඕකට ඇලෙන්න එපා. ඕකෙන් ඈත් වෙන්න කියලා. මට ඒක කරන්න බෑ. උදේට පින්වත්නි මාළේ නැති වෙලා තියේදී කවුරු හරි කියනවා දැන් මම දුකෙන් ඉන්නකොට ඒ වෙලාවේ කවුරු හරි කියනවා ඕකට බැඳෙන්න එපා. ඕක අතහැරලා දාන්න. ඕකට ඔච්චර ඇලෙන්න එපා. ඔකෙන් ඈත් වෙන්න කිය කිය කියද්දී මෙයාට ලැහැස්ති නෑ. එහෙනම් මාළේ නිසා සතුටු වෙනකොටත් මාළේ අතාරින්න බෑ. මාළේ නිසා පීඩාවක් ඇති වෙලා නැති මාළේ නැතිවීම නිසා දුකක් ඇති වෙච්ච වෙලාවෙත් මාළේ අතාරින්න බෑ. ඒ වගේ පින්වත්නි ඔබට මේ තණ්හාව නැති කරන්නත් බොහොම අමාරු බව ඇත්තයි. ඒකයි සමහර කෙනා කියන්නේ අපි දැන් බැඳීම් වලට අහු වෙලා ඉවරයි කියනවා. ඒ නිසා අපිට නිවන් දකින්නවා කියන එකක් කරන්න බෑ කියනවා දැන්. අපි වෙන බුද්ධ ශාසනයකවත් ඕකට උත්සාහ කරන්න ඕනේ කියනවා. ඒකට හේතුව හැටියට කියනවා මේ බැඳීම් හින්දා මේවා එහෙම තණ්හාවෙන් ගොඩනගාගත්තු මේවා එහෙම අතහැරෙන්න බෑ. හාමුදුරුවන්ට නම් ඉතින් ඕක කරගන්න පුළුවන් කියලා තමයි දැන් හිතාගෙන ඉන්නේ. ඒතකොට පින්වත්නි හිතන ඔබ විමසන්න මේ මාළය නැති වුණත් මේ මාළේ පරිසමට තියාගෙන හිටියත් ඒ හැම වතාවෙම කාටවත් මේක අතාරින්න කියන වචනේ පිළිගන්න සූදානම් වෙන්න බෑ. ඒක අතාරින්න ලෑස්ති නෑ. එහෙනම් පින්වත්නි මේ මාළේ හැමදාම මේ විදිහට පරිස්සම් කරගෙන ඔබ තියාගෙන ඉන්නකොට ඔබට යම් දිනක මුදල් හදිසියක් එනවා. ඔබට මුදල් හදිසියක් ඇවිල්ලා සමහරට යම් කායික සැත්කම මොනහරි ඒ ආකාරයේ මුදලක දැඩි අවශ්‍යතාවයක් වෙන අවස්ථාවක් එනවා. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ වෙන කරන්න දෙයක් නැහැ ජීවිතේ රැකගන්න එක ඊට වඩා වටිනවා. ඒ නිසා ඔබ මේ මාළේ උගස් තියන්න ඕනේ කියලා කල්පනා කරනවා. ඔබ යනවා පින්වත්නි අපි හිතමු හෙට්ටි වීදියට. ගිහලා දැන් කඩේකින් අහනවා මට මේ මාළේට කීයක් ගන්න පුළුවන්ද? ඒ මාළේ පරීක්ෂා කරලා කඩෙන් කියනවා වාට මේ මාළේට අපි ඔන්නම් දෙන්නම් කියනවා රුපියල් 500ක් විතර. මෙයා කියනවා මේක කැරට් 24 කන්නේ. අඩෙන් කියනවා කවුද කිව්වේ මේක කැරට් 24 එකක් කියලා. මේක රත්තරන් මාලයක් නෙවෙයි කියනවා. මේ විදිහට මෙයාට නිකන් අර ලැජ්ජාවට වගේ කියනකොට රුපියල් 500ක් දෙන්නම් 100ක් දෙන්නම් කියලා මෙයා බොහොම අපහසුතාවයකටපත් වුණත් මෙයාට ඒ කඩේ පුද්ගලයන් ගැන සැක ඇති වෙනවා. ඉතින් ආයනවා තවත් කඩේකට. ඒ කඩේට ගියාට පස්සේ ඒකෙදිත් කියනවා නෝනා මොනවද මේ ගෙනලා තියෙන අපේ නිකන් කාලෙත් අපරාධේ මේව බලන්න ගිහිල්ලා කියලා මාළේ දෙනවා මෙයාගේ අතට. මේකට මහල් එහෙම මුදලක් දෙන්න පුළුවන් මාළයක් නෙමෙයි මේක වටින එකක් නෙමෙයි කියනවා. දැන් මෙයාට කඩ දෙකකින් කියනකොට නිකන් යන්තම් දැනෙනවා මම මෙච්චර වටිනවා මෙච්චර ආරක්ෂා කරපු මේ මහලේ වටිනාකමක් නැහැ කියනවාද එතකොට කියලා මෙයාට නිකන් දැන් චකිතයක් ඇති වෙනවා මෙයා යනවා තවත් කඩේකට තුන් හතර කඩේකටම යනකොට පින්වත්නි හැම කඩෙම කියන්නේ මොකද මේක වටින්නේ නැහැ මේක ඉමිටේෂන් මාලයක් හැමත හැම තැනින්ම මේ විදියට ඇහෙද්දි ඇහෙද්දි ඇහෙද්දි මෙයා ප්‍රත්‍යක්ෂව තේරුම් ගන්නවා එහෙනම් මේ මාලය සැබෑ රත්තරන් නෙමෙයි මේ මාළය රත්තරන් වගේ පෙනී තියෙන දෙයක්. එතකොට දැන් මේක මෙතෙක්කල් වටිනා දෙයක් කරගත්තු කෙනාට වටින් නැති දෙයක් කියන හැඟීම ඇවිල්ලා ඉවරයි. දැන් මේක හැබෑ తත්ව තේරුම් අරගෙන ඉවරයි. මෙච්චරකල් තේරුම් අරන් හිටිය හැබෑ తත්වෙ නෙමෙයි. හැබෑ తත්ව තේරුම් ගන්නා තුරු එයාට කවදාකවත් ඒකේ බැඳීම අතහැර ගන්න බෑ. මොකද එයා රැවටිලා ඉන්නවා මේක බොහොම වටින දෙයක් කියලා. දැන් උනේ මොකද්ද? මෙයා විමසලා බලනකොට මෙයාට තේරුම් ගන්න පුළුවන් වුණා මම මේ රත්තරන් මාලයක් කියලා හිතන් ඉඳලා තියෙන ඉමිටේෂන් මාලයකට. දැන් පින්වත්නි මෙයා ගෙදර ගිහිල්ලා මේ මාලේ කොහෙන් හරි අරන් තියනවා. අර මහ වටින පරිස්සම් කළ යුතු තැනක නෙමෙයි. සමහරට මේසෙ උඩින් තියනවා. එතකොට වෙනදට මගුල් ගෙදරට දාපු නැති මාලේ දැන් මෙයා මේ හන්දියේ කඩේට යනකොටත් දාගෙන යනවා. ඒකට ආරක්ෂා කිරීමෙන් මෙයා නිදහස් වෙලා. වෙනදට ආරක්ෂා කරන්න පුදුම දුකක් එන්න. දැන් ඒ දුක නෑ මෙයාට. ඊට පස්සේ පින්වත්නි මෙයා මොකද කරන්නේ මේ මාළේ දවසක් නැති වෙලා නිකන් හොයන හිතක් ඇති වුණා. මෙයා කල්පනා කරනවා මට යා යුතු ගමන පරක් වෙලා ඔක හොය හොය ඉන්න බෑ. ඒකට වෙලාවක් නෑ. මෙයා දැන් ගෙදරින් හැම කෙනාගේම අහහා අනේක දැක්කද අනේක දැක්කද කියලා අහන්න සූදානමක් නැහැ. මෙයාට එහෙම අහන්න අවශ්‍යතාවයකුත් නැහැ. නැති වුණත් එකයි තිබුණත් එකයි මට්ටමේ දැන් ඉන්නේ. එකම මාළේ කලින් නැති වුණාට පස්සේ වින්දේ මහ පුදුම දුකක්. දැන් මේ දුක මාළේට තීච්ච බැඳීම හින්දා දැන් මේ දුක නැහැ. දැන් මෙයා එක තිබ්බත් එකයි නැතත් එකයි කියන තැන. හැබැයි පරිහරණය කරනවා. තිබ්බොත් පරිහරණය කරනවා. එතකොට දුක් විඳින්නේ නැතුව පරිහරණය කරනවා. ඊට පස්සේ පින්වත්නි මෙයාට කොහේ හරි තිබිලා අපි හිතමු ආයි මාළේ හම්බ වෙනවා. මාළේ හම්බුණාට පස්සේ කලින් අර විමසනකොට රත්තරන් මාළයක් කියලා ඒ වෙලාවේ මාළේ හම්බුණාම ඇති වුණා මහ පුදුමාකාර සතුටක් ප්‍රීතියක්. දැන් ඔබ බලන්න එවැනි ප්‍රීතියක් තියනවද කියලා? දැන් යාට ගාණක්වත් නැහැ ඒක හම්බුණා කියලා. එතකොට මේ විදිහට යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ යමක ඇත්ත తත්වේ නොදන්නා ඉන්න තාක්කල් ඒකට ඇලිලා ඉන්නේ. මාළේ ඇත්ත දැනගන්නකම් මාළේට ඇලුනා වගේ. ඒ ඇලිලා ඉන්න තාක්කල් පරිස්සම් කරන්න, රැකගන්න, ආරක්ෂා කරන්න වගේම අනෙක් අනෙක් විදිහට සොර සතුරන්ගෙන් නොයෙකුත් දෙනාගෙන් සෑහෙන කරදර පීඩා විඳින්මින් තමයි මෙයා ඒක පරිහරණය කරන්නේ. නමුත් දැන් මෙයාට මේකේ ඇත්ත දැනගන්න ලැබුණාට පස්සේ මෙයාට ඒ කෙරෙහි තියෙන ඇලීම බැඳීම ඒ විදිහටම පවතින එක අත්හැරෙනවා. අපි දන්නවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනා එක්ක එක දෙයක් තේරෙනවා. ඒ තමයි මේ ලෝකේ රත්තරන් මාලයක් වගේ වටිනා බැඳෙන්න පුළුවන් කිසිවක් නැති බව නම් දන්නවා. දවසක් බුදුරජාණන් වහන්සේ පුංචි වැලි කැටයක් අතට අරගෙන ස්වාමීන් වහන්සේලාට කියනවා මහණෙනි ඔබට මේ වැලි කැටේ පේනවද කියලා ඇහුවා. එහෙමයි ස්වාමීනි කිව්වා. එතකොට පින්වත්නි මේ කෙනා එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ස්වාමින් වහන්සේලාට කියනවා මහණෙනි වැලි කැටේ තරම් හරි දෙයක් මේ ලෝකේ නිත්‍ය විදිහට තිබුණා නම් ඒ තාක්කල් ඒ වැලි කැටේ තියෙන තාක්කල් බුදුරු කියලා පිරිසක් මේ ලෝකේ නැහැ කිව්වා. රහතන් වහන්සේලා කියලා පිරිසක් මේ ලෝකේ නැහැ කිව්වා. ඇයි පින්වත්නි එහෙම වදාළේ? බුදෝරු කියන්නේ අරහත්ත්වයටපත් වෙච්ච රහතන් වහන්සේලා කියලා කියන්නේ කවුද? අනිත්‍ය වූ ලෝකයේ සියලුම දේ, සබ්බේ සංඛාරා සියලුම දේ අනිත්‍ය බව තේරුම් ගත්තට පස්සේ ඒ සියල්ලම Tamanට දුකක් ඇති කරන දෙයක් කියලා තේරුම් ගත්තට පස්සේ ඒ සියල්ල Tamanගේ වශයෙන් පවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා තේරුම් ගත්තට පස්සේ අවබෝධෙම කලකිරෙනවා. කලකිරීමක් ඇති වුණාට පස්සේ තමයි ඒ කෙනා අපේ මේ ශාසනය තුල ගමන පරිපූර්ණ කරගත්ත කෙනෙක් වෙන්නේ. එහෙනම් යමෙකුට පින්වත්නි කලකිරෙන්න නම් ඒකේ ඇත්ත දැනගන්න ඕනේ. දැන් අරයා මාළේට කලකිරුණේ මාළේ ඇත්ත දැනගත්ත හින්දා. කලකිරුණාට පස්සේ ඇලෙන්නේ නැතුව ගියා. ඇලෙන්නේ නැති වුණාට පස්සේ ඒකෙන් නිදහස් වුණා. එහෙනම් අපිට වෙලා තියෙන අපි නිදහස් වෙලා නැත්තේ ඇයි? ඇලිලා හින්දා. දැන් අපි ඇලීම නැති කරන්න කියලා මේ නිකන් ඈත් කරනවා. බඩු මුට්ටු ඈත් කරනවා. ළමයි ඈත් කරනවා. බිරිඳ සැමියා ඈත් කරනවා. එහෙම ඈත් කරා කියලා ඒක සිද්ධ වුණේ නේ. කරන්න ඕනේ මොකද්ද? ඇලීම නැති වෙන නම් අවබෝධයෙන් මේක ඇත්ත දැනගෙන කලකිරෙන්න ඕනේ. ඒ ඇත්ත දැනගන්නත් පින්වත්නි ඔබ මොකද්ද කරන්න ඕනේ? ඇත්ත නොදැන ගැනීමට කිව්ව අවිද්‍යාව කියලා. ඇත්ත නොදැනීම නැමැති අවිද්‍යාව හින්දා නම් මේ තණ්හාව තියෙන්නේ. දැන් අපි මොකද්ද කළ යුත්තේ පින්වත්නි? දැන් මෙතනදී ඔබ විමසන්න කළ යුතු දේ. කලවර තමයි අවිද්‍යාව කියන අනවබෝධය. එතකොට අනවබෝධය නම් වූ කලවර නැති කරන්න අපි කිව්වා කුට්ටි පිටින් හදලා එළියෙන් තියන්න බෑ. මට මේ කලවර එපා. මේ කලවර මං තල්ලු කරලා අයින් කරලා දානවා. මේ කලවර මං පාර්සලයක දාලා බැඳලා වීසි කරලා දානවා. එහෙම අපිට කලවර ඉවත් කරන්න බෑ. ඒ වගේ අවිද්‍යාව කියන අන්ධකාරෙත් මේ අවිද්‍යාව මට එපා කියලා පාර්සල් බැඳලා විසි කරන්න එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි අවිද්‍යාව කියන එක අයින් කරන්න බෑ ඒ විදිහට. අවිද්‍යාව කියන එකට අන්ධකාරය කියන වචනේ බුදුරජාණන් වහන්සේ වදාළේ නිකන් නෙමෙයි ලොකු අර්ථයක් ඇතුවයි. අන්ධකාරයක් නැති කරන්න ආලෝකයක් ඕනේනේ. ආලෝකයක් ගෙනාවට පස්සේ අන්ධකාරය නැති වෙනවා. අවිද්‍යාවත් ඒ වගේ. අවිද්‍යාවට අන්ධකාරය කිව්වේ අවිද්‍යාව නැති කරන්නත් ආලෝකයක් ඕනේ. මොකද ආලෝකේ ප්‍රඥාව. එතකොට ප්‍රඥාව ගේන්න ගේන්න අවිද්‍යාව නැමැති අඳුර ටික ටික අඩු වෙනවා. ප්‍රඥාව පරිපූර්ණ කරගත්තට පස්සේ ආලෝකය පරිපූර්ණ කරගත්තට පස්සේ අවිද්‍යාව කියන අඳුර පරිපූර්ණවම නැති වෙලා යනවා. එහෙනම් දැන් අපිට තණ්හාව නැති කරන්න අවිද්‍යාව නැති කරන්න ඕන අවිද්‍යාව නැති කරන්න ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. ඒත් ප්‍රඥාව කියන ඒ ආලෝකය ඇති කරගන්න ඇති කරගන්න පින්වත්නි ඔබ බුද්ධිමත් කෙනෙක් වෙනවා. මේ ලෝකේ ඉන්න ප්‍රඥාවන්තම කෙනෙක් වෙනවා. ඒ ප්‍රඥාව ඇති වුණාට පස්සේ අර අවිද්‍යාවෙන් නිදහස් වුණා කියලා කියන්නේ අන්න තණ්හාව නැති කරන ක්‍රමය ඒකයි. ඒතර ප්‍රඥාව ඇති කරගන්න තමයි ඔබ මේ ධර්මය අහන්නේ. ප්‍රඥාව ඇති කරගන්න තමයි ඔබ භාවනා කරන්නේ. ප්‍රඥාව ඇති කරගන්න තමයි ඔබ මේ විවිධාකාර විදිහට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් ගන්නෙ. ඒ ධර්මයේ නුවණින් විමසන්නේ ප්‍රඥාව ඇති කරගන්නයි. ඒ ප්‍රඥාව ඇති වෙන්න ඇති වෙන්න ඔබ තුල තියෙන අවිද්‍යාව නැමැති අන්ධකාරය ටික ටික ඈත් වෙනවා. අඳුර ඈත් වෙන්න ඈත් වෙන්න පින්වත්නි ඔබ ඇලෙන බැඳෙන තණ්හාව ටික ටික ඈත් කරනවා. තණ්හාවෙන් ඈත් වෙන්න ඈත් වෙන්න වෙන්නේ මොකද්ද? ඔබ දුකෙන් ඈත් වෙනවා. තණ්හාව අතහැරියානම් ඔබ දුකෙන් දුක අතාරිනවා. තණ්හාවෙන් මිදුණා කියන ඔබ දුකෙන් මිදුණා. එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලි කළ යුතු ඉලක්කයක් තියෙනවා වැඩපිළිවෙලක් තියෙනවා ක්‍රමයක් තියෙනවා එනිසා ඒ ක්‍රමයේ තේරුම් අරගෙන කටයුතු කරන්න නැත්නම් තණ්හාවත් එක්ක ඇලෙනවා බැඳෙනවා මේවා එපා මේ තණ්හාව අයින් කරන්න ඔය වගකීම් අතහැරලා දාන්න කියලා කිව්ව පමණින් ඔබ හොඳට මතක තියාගන්න. එය නෙමෙයි කළ යුතු දේ ඊට වඩා කරන්න දෙයක් තියෙනවා. කරන්න ඕනේ ප්‍රඥාව දියුණු කරන එකයි. ඔබට ගිහි ගෙදර ඉඳලා මේ ප්‍රඥාව දියුණු කරනවා කියන එක කරන්න පුළුවන්. එතකොට ඔබ කරනකොට ප්‍රඥාව දියුණු කරද්දි කරද්දි තණ්හාව කියන එක ඔබ දුරු කරන්න ඕනේ ඒක දුරු වෙන වෙලාවට නිකම්ම දුරු වෙලා යනවා. ඒකයි ස්වභාවය. ඒ කියන්නේ ඔබ නිකන් හිතන්න ආලෝකේ ගේන එක කරනවා නම් අඳුර නැති වෙලා යනවා කියන එක නිකම්ම සිද්ධ වෙනවනේ ඒක අමුතුවෙන් කරන්න ඕනේ නැහනේ. එතකොට පින්වත්නි ඔබ ආලෝකය ලබා ගන්න තමන්ගේ ජීවිතේට අපි හැමදෙනාම ඉන්නේ මහා අඳුරක හින්දා. ඒ සඳහා ඔබ පටිච්ච සමුප්පාදේ පංච උපාදානස්කන්ධය ආදී මේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව ඉලක්ක කරලා වදාළ උතුම් දේශන ශ්‍රවණය කරන්න මහන්සි ගන්න. ඔබ හැමදෙනාට මේ මේ විදිහට ධර්මයේ පුරුදු පුහුණු කරමින් ඉවසිලිවන්ත ලෙස මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් තේරුම් ගන්නට උත්සාහයක් ගන්නවා නම් සියලු දෙනාටම මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයම යම් මට්ටමකට හෝ අවිද්‍යාව දුරු කරගන්න පුළුවන්. ඒ අවිද්‍යාව යම් මට්ටමකට හෝ දුරු කරගන්න උත්සාහ කරනවා නම් එය තමයි පින්වත්නි අපි මේ ලැබිච්ච ජීවිතය තුළ කරගත යුත්තේ. ඉතින් ඔබට ශ්‍රී FM අමාවැස් ඔස්සේ අපි ධර්මයේ කියා දෙන්නේ ආන්ගේ ප්‍රඥාව දියුණු කර ගැනීම ඉලක්ක කරලයි. එතකොට පින්වත්නි ප්‍රඥාව දියුණු කරගන්න ධාතු මනසිකාරය ඔස්සේ ඔබට විටින් විට අපි මේ භාවනා දියුණු කරන හැටිත් කියලා දෙනවා. ලබන සතිය අපි බලාපොරොත්තු වෙන ඔබට ලබන පදාදා රාත්‍රියේ කියලා දෙන්නට තමන්ට කෑම කනකොට සහ වැසිකිලි කැසිකිලි කටයුතු කරනකොට භාවනාවක් පුරුදු පුහුණු කරගන්නේ කොහොමද කියලා. ඒ වෙලාවටත් ඔබට භාවනා කරන්න පුළුවන්. ආන් ඒ වෙලාවට ඔබ භාවනාවක් දියුණු කරගන්නට වේලාව ඔබ අපතේ හරින්න නැතුව කටයුතු කරන්නට ඒ ඔස්සේ ඔබේ ප්‍රඥාව දියුණු කරගන්නට අපි ආශිර්වාද කරනවා හැම දිනාටම මෙලෝ යහපත සැලසේවා පරලෝ සුගතිය සැලසේවා ධර්මාශ්‍රෝණය කරූප ඔබ සියලු සෑම දිනාටම උතුම් තෙරුවනේ ආශිර්වාදයත් චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඒකාන්තෙම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරංති